හොරාකෑමේ ව්‍යාපාර දඩබඩ ගාලා කරගත්ත ඇරෙන්න වෙන මොනවත් මේ රට වෙනුවෙන් මේ ආණ්ඩුව කරලා නැහැ මොනවාද මොනවාද අඩු කරයි කෝ අඩු කරයි කියන ඒවා දැනෙන්නේවත් නැහැ තුන්ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා අනිත් ඒවා සාමාන්‍ය දුප්පත් මියා ගන්නේ ආල් ටික ඕන පොල් ගෙඩියක් ඕන සම්බෝලයක්වත් හදාගන්න පරිප්පු ටිකක් ඕන ඒ ඊට අමතරව කරෝල කෑල්ලක් අයි සාමාන්‍යයෙන් ඕකනේ දුප්පත් මිනිහාගේ ජනප්‍රිය බත් පිගාන දැන් ඔය තුන හතරම ගාන කි හාල් මිල ලංකාවේ ඉතිහාසයේ වැඩිම මිලට ඉහළ ගිහලා නැත්තත් අඩු කරපු ඒවත් මේ වෙනකොට පරණ ගානටත් වඩා වැඩි වෙලා නැහැ ඊළඟට සම්බෝලයක් හදාගන්නවත් පුළුවන් පොල් ගෙඩිය ගාන කි පරිප්පු ටිකක් හදාගෙන කන්න තියනවාද ඒකේ ගාණ ඒ නිසා බොහොම පැහැදිලි පියලේ අගය අවප්‍රමාණය වෙන හැම මොහොතකම වෙන්නේ ආනේන භාණ්ඩවල මිල පිටරටින් ගෙන්වන භාණ්ඩවල මිල ඉහළ යනවා ඒ නිසා අපි ඕනවටත් වඩා මේ රටට අනතුරු අඟවපු දේ අද අත්විඳින්න මේ රටේ ජනතාවට පුළුවන් වුණා